එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නය මේ ගැන වැඩි හදාන කොට ගැඹුරට මේ පොතක් ගැන දැනගන්න ලැබුණ ධම්ම සංගණී ප්‍රකරණය පරමාර්ථ ධම්ම සංග්‍රහය ඒක අටුවාවේ කොටසක්ද ස්වාමීන් වහන්සේ ධම්ම සංගණී ප්‍රකරණය කියලා කියන්නේ මේ අභිධර්ම පිටකයේ තියෙන එක්තරා ග්‍රන්ථයක් එතකොට පරමාර්ථ ධම්ම සංග්‍රහය කියන්නේ එතකොට ඒකේ කොටසක්ද එතකොට ඒක වෙනම ලියපු පොතක් වෙන්න ඇති ධම්මසංගිනී ප්‍රකරණය කියලා කියන්නේ ත්‍රිපිටකයට අන්තර්ගත දහම් පොතක්. එතන අපූරු මේ 177 වෙනි පිටේ හරි අපූරු විස්තරයක් තියෙනවා සතිය ගැන දැන් ස්වාමීන් වහන්සේ අද කියපු ඒවත් එක මේ හරියටම සම්පාත වෙන ගතියකුත් තියෙනවා කරුණු දෙකක් අනුව අභිමුඛව සිහි කිරීමක් ගැන කියනවා ඉතින්දී. ඒ වගේම සතිය වනාහි අකුසලයට ගලා යන සිත එයින් වළක්වා කුසල පක්ෂයේ සිහි කරවන මතක් කරවන්නා වූ ශක්තිය වේ කියන. ඒ වගේම අපිලාපන ලක්ෂණය සහ උපග්‍රහණ ලක්ෂණය කියලා තවදුරටත් ඒක විස්තර කරලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒ අභිධර්මයේ තමයි ගොඩාක් ඒවා පිළිබඳව සියුම්ව විස්තර කරන්නේ. ඉතින් ඇත්තටම මේ සතිය සම්බන්ධව දැන් අපේ අත්දැකීම් අනුව ගත්තහම මේවා සම්බන්ධව අපි විවිධ පැතිවලින් කියවන්න ඕන ධර්මදේශන අහන්න ඕන හැබැයි අර නිවැරදිව ඒ සම්බන්ධව කියවිලා තියෙන දේශනා සහ ලියවිලා තියෙන පොතපත ඉතින් එහෙම විවිධ පැතිවලින් අහමින් කියවමින් සාකච්ඡා කරමින් හිතමින් කල්පනා කරමින් පුහුණු කරමින් එහෙම කාලාන්තරයක් කටයුතු කරනකොට තමයි අපිට මේවාෙහි ගති ලක්ෂණ හරියට වටහා ගන්න පුළුවන් වෙන්නේ. අපි අද මේ පිළිබඳව කතා කරනවට වඩා තව සති කීපයකින් ඒ ගැන කතා කරනකොට ඊට වඩා වැඩි ඊට වඩා පුළුල් ඊට වඩා සියුම් වැටහීමක් අපිට ඇති වෙන්න ඉඩ කඩ තියනවා එහෙම පුහුණු කළොත්. ඉතින් දැන් මහානායක හඳ මෙතන කියන්නේ සියලුම යෝගාවචරණ විසින් බොජ්ජංග ධර්ම හැඳිනා ගත යුතුය. දැන් අපි ගොඩක් දෙනෙකුට සිද්ධ වෙන පාඩුවක් තමයි අපි යම් ප්‍රමාණයකට සතිපට්ඨානය පුහුණු කළොත් යම් භාවනාවක් කළොත් දැන් අපි සතිපට්ඨානය වඩනවා දැන් අපි සිහිය ගැන දැනගෙන ඉන්නවා වගේ එක්තරා ප්‍රමාණයකින් අපි සෑහීමටපත් වෙනවා තෘප්තිමත් වෙනවා ඉතින් එහෙම නොවි ඒ කියන්නේ අතෘප්තිකර ගතිය කියන එක නෙමෙයි ඒ ධර්මතා පිළිබඳව අපට අරහත්ත්වයටපත් වෙන මොහොත දක්වාම සොයමින් ප්‍රගුණ කරන්නට තව බොහෝ දේවල් තියෙනවා මේ හැම ගුණ ධර්මයක් පිළිබඳව ඒ නිසා අපේ අධ්‍යයනය පුහුණුව නවත්තන්න නැතුව විවිධ පැතිවලින් එකම කාරණේ වුණත් විවිධ පැතිවලින් නැවත නැවත අධ්‍යයනය කරමින් පුහුණු කරන්න ඕන එතකොට තමයි අර පුළුල් පරිචයක් ඒ සම්බන්ධව ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි.